Thank you.

මේ විචාර සිද්ධිය මොනවාද මේ විදේශනා මොකක්ද කියන්නේ මේකට කියනවා සුඛීම සුඛේ කියන්නේ මේ පිළිබඳව ඉදිරියේ ටිකක් විස්තර කරලා දීමත් බාරදු කියලා දේවං නේතිකං ඒකං සමරං නබවා වාදගමේ වේරති වේදුවමේ කලන්දකමිද එක්කාරේක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ළඟාන්වල කලන්දක නිරාකරණ වූ යෝනිවදාමනේ වදාපති තේරතෝ සම්බන්ධේන භගවාර සක්කතෝ හෝති ගලවතෝ මහාවිතෝ පෝහිතෝ අපසිතෝ කීවතින්න පහත පේනාතුල ඉවාපත්ති දේපත්ති පරිස්සම ඒ කාලේ බුදුරජාණන් වහන්සේට අපේ විශාල වශයෙන් ලාභ සත්කාර ලැබෙනවා. සියලු පිළිපාත ලාභ ප්‍රාප්ත සියලු ආසන කියන මේ සියලු පාත ස්ථාවලා තියෙනවා ඊවරු පූර්ණවට නාග භෝජන පින්න පහසවත්යෙන් පූජා විහාරක් පක්ෂියා විහක් තියෙනවා දිව්‍ය නිවන් මාගේ විහාරහත බුදුරජාණන් වහන්සේගේ දෙක්ක පරිණාමයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ බෝධිසම්භාවන කාලේ කොළපු තීපා දාසකාලේ ආදී වශයෙන් සඳහන් වෙන තීපා මේවා විපාක ගලකරවල ගලව බතිනවා වගේ ලැබෙන බලය. දෙවිදාරාදී පොතලදී ඉස්තේරාදෝරාදී රාජරෝ. ඒ වගේම සාතරේ පැහැදිලිච්ච යෝගන විදිත ප්‍රමාණ වර්තමාන විදිත ප්‍රමාණ මාර්ගයේ විදිත ප්‍රමාණ මුක්තිසාමී යත් ආදී මේ මහා කෝටි ප්‍රකෝටි ධාතුවේ යන ඉරේන මාත්‍යලය මහන්දලා මෙහෙම වාසය කරනකොට මනුෂ්‍යයන්ගේ මහා පුදුම ධර්මාවක් භක්තිය කෙලවරක් නැති බුදුරජාණන් වහන්සේට මහා සංඝයා වහන්සේට මේ සීපත දානලයි මේ ප්‍රහාණ සත්තා ලැබෙන පදාර්ථ මේ විදිහට අනුග්‍රහණයම ඉතාමත්ම ගාත්‍රියේලා ජනතාවගේ අපිරිසාර ලාභ සත්කාර දාන දුන්නා අපෝපස්සා අරමේවා සියල්ලක්ම ලබමින් බුදුරජාණන් වහන්සේ මහා සංඝයා වහන්සේ වැඩ වාසය කළා. බුදුරජාණන් වහන්සේ කරපු තේරුම විපාක විඳින්න බෑ. ඒවා විඳින්න විලානම් බුදු වෙන වෙන කවදා ආදර බුද්ධවතාවන් වහන්සේ කොත්තර පරිත්‍යාග කරනවා වහන්සේගේ සාසනයේ ඇයදිනවල දෙක්තුන් වහන්සේලාට ගාන අප්‍රමාණ පුජ පූජා කරවන ලක්ෂණ. ගෘහණයාවට නාරබන්ධයාවට මානවත්වය. මේ ප්‍රේමවල අපේ බුද්ධලාගල් වහන්සේ ගෝවාදී සංකාරාපුර කාලේ දීර්ඝ කපෝසාරෙන් කලතු මහා පිරිකන්දරාගේ පිතා. උපාසකෝ පාරිකාවල් බබා. මේ තාතේ ලාභ ප්‍රයෝජන ගන්න. අපි පරිවේලාවකවත් සිතන නෝදන පෞද්ගලිකාසයෙන් අපට මේ වලදී. මේ හේතුව බුදුදාන ජීවිත පරිත්‍යාගයෙන් කරපු සීකම් වල විචාරකවලි අපවත් සම්මත. මේ ජීවිතේ බාරගහනුව බුදුරජාණන් වහන්සේ සතරමා යම් බාරවල ගාන දකින්න. එකට හේමදාකාරී වරක්ක පන්තිය ගලන් බඩු පටවගෙන නැවිලා ගන්න දෙන්න මොරකරු මේ විදිහට මහරාජක තේන කෝපන සමයේ අනුමිතිය ක්‍රියා පරිපාලක අපත්තතාව කියලා රබකතා අමානිතා අපූජිතා අනපතිතා සීල පිළිඳ පාප දේනාන්තර විලාසක් පස්සේ දෙලක් කරයි. අනේ තේරුතරෝ ආවායු කියලා මෙන්නේ ඔක්කොල්ලා නැහැ බුද්ධාමයේ පිටස්ස අනුවේ තීරිත ගලස් අදහස් දරල ගලස් දේවල් ඔස්සේ අනුගමනය යනක ප්‍රතිපත්තිකෝ උදව් ඊළඟට කිසිවෙක් බලන්න කවුරුවත් ගන්න බලන්න අත්පාව කරන්න උදව් උපකාර කරන්න අදෝපස්ථාන කරන්න ඒ ආතුමනාගේ ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේලා මහා සංඝයා වහන්සේලා සිරවරක් නැති මේ ආභවස්ථාන අරණේම ලැබෙනවා සියලු දුරකම බලයට මුස්ලිම් බලෙන් පාර දෙන්නේ සාධාරණයි මහතියා පරිපාලනික පරිසරයක ඒ කාලයේ මුස්ලිම් කියන බලෙන් එයාගේ අතිවිශාල ගෝල පිළිස. දහස් ගණන් ගෝල පිළිස. මේ ගෝල පිළිසත් එක්ක එයාත් මේ රජගහන වල වාසය කරනවා. දහසක් මේ තේරණ එකතු යසේම පරිත්‍රාණිකයා තමයි ප්‍රධානයි. එයාගේ ගෝල පිරිස ඔක්කොම එකතු වෙලා සාකච්ඡාවක් කරා. සාදුගාමී. මේ ශ්‍රමණක වෛද්‍යවතුමයාට මේ ශ්‍රමණක වෛද්‍යවතුමයාගේ ශ්‍රාවකාන්ත අපිරිසරණ වශයෙන් ලාභ සත්කාර ලැබේ. අපත ලැබෙන්නේ එහෙම ලැබෙන්නේ මොකද? මේ ශ්‍රමණ භව ගෞතමයෝ යම් යම් ධර්ම ඒ පිළි පින්වතුන්ට ධනතාවක දේශනා ගාම කියනකත් තේරුම් ගන්න. ඉතින් ඒ ප්‍රධාන භවඥාන්තනය ග්‍රහවකල මහජනය මේ බාදම් ආවදේ කියලා සියාදිනකට දේශනා කරනකොට ඒ අය ඒවට පැහැදිලා කුල් වේ. දීර්ඝ කාල පහක් ගන්නවා. සමහරව තමන්ගේ තියෙන වස්තුවේ සාසනයේ බුදුසසුනේ විසුරුවනවා. වෙනවා මොනවටද බුදුරජාණන් වහන්සේගේ පාරණ ගෙනගෙන ඇවිල්ලා ගෝලයන්පත් උගන්වලා ජනතාවට කියලා ආදාගේ ලාභ සත්කාර කළා ඉතින් මෙහෙම තීරණය කළා මේ සුදිරිම පරිත්‍රාගකය කෙලින්ම ගියා ආරම්භ ආවෘත්ති විමානකට ගියා තනියම යන්නවා ආනන්දානුභව මොනවා හරි තොරතුරු දැනගන්න ඔක්කොම කරන්න ආරාධනා ආනන්ද ආනන්ද අපට හම්බුනේ. ගිහිල්ලා පෙරුවා ආනන්ද ආනන්ද මටත් තරතයනේ ශ්‍රමණ කාර්යාවතලයන් දාසනේ මම නේද මානව කුමහරි වහන කරන්නේ මේ මහරත්නාවදීව මොකද කරන්නේ උන්වහන්සේට එකපාරට ඔය හොඳක්ම එකක් තෝරන්න බෑ ඒ නිසා මේ සුසීල පරිත්‍රාජිකයන් කිව්වත් වාගේ මෙන්න මේ සුසීම පරිත්‍රාජකය භාග්‍යවතුන් වහන්සේ යටතේ මගන දෙන්නෝනේ. බුදුරජාණන් වහන්සේ ගන්නේ. වෙනත් අනේ තීර්ථකයෙක් මේ සාසනයෙන් මහාන වෙනවා නම් පිළිවෙත් පුරනවා කියන මාස ගානක් ඉන්න. ඉඳලාට දෘෂ්ටි ඇරිලාද කියලා හොඳට පරීක්ෂා කරන තමයි අවතාරයේදී මාන. ඉතින් බුදුරජාණන් වහන්සේ දෙන්නේ කියලා. මේ පුජ්‍යලයා ගන්න බලලා විශේෂ බලයක් අවස්ථාන පුරව බුදුරජාණන් බලනවා මේ සිද්දය කොහොමද පිළිගන්නද ඉදිරි අනාගතයේ බලන බලන බුදුරජාණන් වහන්සේ අර මොකක් කරන්නේ නැතුව ඒවල මහාන කරන්නේ කියනවා. ඉතින් ආනන්ද ආනන්දවන්ට නියම කළා ආනන්ද එහෙමනම් මේ සිටින් එක්තරගෙන ගිහිල්ලා මහාන කරා. බැලකින් මේ දුසීම වාදනේ වහනවා. දුසීම වහනවා. කවුරුත් කියන්නේ දුසීම වහනවා. මම ඉතින් ටික දවසක් ගියා. මහත්කමේදී මොහොත වෙලා පිළිවෙල පොළවන්නවා මේ අහු වෙලා මේ සම්ප්‍රදායේ පුරුදු වෙලා දැන් ඉන්නවා මේ සුතිමහා දරපත් දෙක්ඛුන් වහන්සේලා පිරිසක් බුදුරජාණන් වහන්සේ දකින්නවා බොහෝ සෙයින් එන්නේ මේ වස්තාල කාලේ අවතරනවා ඊට අවතරවක් වෙනවා වැඩි වශයෙන් වස්තාල කාලේ අවතරනවා තමයි වස්සාන කලාවේ පිස්සු වෙනකොට භාවනා කර්මස්ථාන ලබාගෙන ඝනවයේ පරමස්තලවක් නැතන් මේ තුන්මාස භාවනා කරන අමරණී සීල අපවත් වෙනවා ධර්මාවේ සෝවාන් වෙනවා සතරදාගාමී වෙනවා අනාගාමී වෙනවා රහත් වෙනවා මොකද ඒවා කියන්නේ ඊළඟට වස්සලතාවෙත් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට මේ විස්තරය මේ දෙක්තුන් වහන්සේලා පිළිස්ස ඔක්කොම ඒරණ රාතුන් වහන්සේ එන්න බුදුරජාණන් වහන්සේට සියලු බුදුවන්සින් ඊළඟේ ජීවිතය තාමවත් නැහැ. ස්වාමීන් අපි මේ විදිහට භාවනා කළා. මේ විදිහට රහත් වුණා. කියලා විමුක්තව බුදුරජාණන් වහන්සේට කියනවා. කියලා හිතන දැනෙන්නේ මේ වික්ෂුන් වහන්සේලා පිළිතර බුදුරජාණන් වහන්සේ දැනගන්න ගන්න කළා. ආපහු යන්න. යනකොට මේ ස්වාමීන් වහන්සේලා පිළිත් ඉස්සරහ පිටත මේ සීමා ගුරු දුගෙන බුදුරජාණන් වහන්සේට කියන කතාවක් එනවා. රහත් වෙලායි කියන කතාව ඒ ඔක්කොම අහගෙන ආපහු යනකොට ගියා ඉස්සරහට ගිහිල්ලා අහනවා උදවහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟදී ප්‍රකාශ කළානේ රහත් වෙනවා. ඔබ වහන්සේලාට පුළුවන්ද නිර්විප්‍රාතිහාරී ලක්වා. පක්තියෙන් මාගේ අහතින් යන්න පුළුවන්ද? පොළොව පිළිතිලා යන්න පුළුවන්ද? මොහොදු මඟ පිට ගමන් කරන්න පුළුවන්ද? මේ විදිහට මේ ඉරිදි ද්‍රාවණය කරන්නේ ඔබ හන්දකට පුළුවන්. නෑ අපිට එහෙම දෙයක් කරන්න බෑ. එහෙම දෙයක් කරන්න බෑ. කියලා කාපුරු කරන් කියලා උත්තර දෙනවා. එහෙමනම් බොහෝ දීලා තියෙන හඬ තියෙන හඬ ඇතිනේ දීපචක්කු මේ නාමය ගැන මේ කියන්නේ බොහෝම දුර තියෙන හඬ ඉතා සියුම් මාද ඔය ඉතා කුඩා ප්‍රාණීන් පවා නගර හඬවල් මේ වහන බොහෝ කියලා අපිට ඒකත් කරන්න. ඒකත් කරන්න බෑ. එහෙමනම් ඔබවහන්සේලාට පුළුවන් මේ අනෙක් කාගේ සිත් දැනගන්න. මෙයාට දැන් රාග පිටක් පහළ වුණා. මෙයාට දැන් දේශ පිටක් පහළ වුණා. මේ විදිහට මේ අනෙක් අයගේ හිස් කරගන්න පුළුවන්. අපිට ඒක කරන්න. ඒවත් අපි ගන්න. එහෙමනම් ඔබ වහන්සේලාට පුළුවන්ද අතීත ජාතිවල මෙහෙම මෙහෙම හිතියක් මෙහෙම ඉතිරිලා හිතියක් මේ වගේ හිතියාදී වශයෙන් මේ ඉස්තර ජාතිවල විස්තරය ඌගේ නිවාසවල සුමුතිඥානය ගැන මේ කියන්නේ. ඒව ගැන ඔබ වහන්සේලාට දැනගන්න පුළුවන්. අපි තේරස් කරන්න. ඒවත් කරන්න. එහෙමනම් ඉතා දුර තියෙන දර්ශනය බලන දර්ශන බලන දෙව්ලොව බබලව පවා මනුස්සලොව බොහොම ඈත තියෙන දර්ශන බලන විපතක් වුණානේ මේ විදිහ දේවල් කරන්න ඔබ අන්තිලාට පුළුවන් අපි තේරෙන්න කරන්නේ එහෙම නම් මං හිතන හැටියට ඔබ වහන්සේලා මේ කියාපු කතාව ඇත්තක් නෙමෙයි. ඔබ වහන්සේලාගේ රහත් බවට පත් වෙලා නැති වගයි මට තේරෙන්නේ. මේ කුසීල පරිස්සමේ අපෝකාම්බුදුලා. මේකට නොපැමිණෙයි කියලා. මට තේරෙන්නේ නම් මට රටෙන්නේ රවාන්සේලා ඒ බුදුරජාණන් වහන්සේ ඉදිරිපිටට ගියාපු දේවල්වලට පැමිණිලා නැහැ. එහෙමයි මට තේරෙන්නේ කියලා කතාව. මේ කියාපු විස්තරයක් නෙමෙයි. පඤ්ඤා විමුක්තකෝ මනං සුසීම. සුසීමය අපි මේ ප්‍රඥා විමුක්ත නමින් රහත් වෙතු. ප්‍රඥා විමුක්ත ඒ ප්‍රඥා විමුක්ත කියන්නේ තේරුම ධ්‍යාන සමාපatti නොලබා රහත් වෙනවා. ධ්‍යාන සමාපatti නොලබත් සතුකාරාන්ති ගන්තරාගේ ඥාන සමාපatti මොනවද? නමුත් රහත්. එහෙම වෙන්න පුළුවන්. සමාධි භාවනා කරන්න නැතුව මුලින්ම පංච උපාදාන ස්කන්ධයට අවධානය යොමු කරලා අනිත්‍යාදී වශයෙන් මේ සංස්කාරයන් මෙනෙහි කරගෙන ගිහිල්ලා ඔය සාත්‍යික සුද්ධි සම්පූර්ණ කරලා එහෙම රහත් වෙනවා. නමුත් ඥාන සමාපatti මොනවත් කෙලෙස් ප්‍රහාණය කරනවා. අන්නේ ඒ වගේ ආයත කියනවා පඤ්ඤා විමුක්තව පඤ්ඤා විමුක්තාමයන් කුසීම කුසීමය අපි මේ ප්‍රඥානුත් කියන කිව්වා. ඔබ වහන්සේලා කියන කතාව මට තේරෙන්නේ නැහැ. මේ කියාපියද මට තේරුම් ගන්න. මට මේ ප්‍රඥාය මුක්ත ප්‍රඥාය මුක්ත කිව්වට මේක තෝරගන්න බෑ. මට විස්තර කරන්න. ඉතින් එයාගේ පොඩි උත්තර දෙනවා මුතියම. ඔබට තේරුණා එකයි නොතේරුණා. ඔබට තේරුණා නොතේරුණා ඔබ වඩාගත්තත් වටහා නොගත්තත් අපි නම් කොහොම කරා අපි ප්‍රඥාවන්ත වෙනවා ඥාන සමාපත්තිය නැතිව රහත් ධර්මයේ කුසේ මහාන්තුගේ අහිගේ ඉස්දිරිත විප්පවත පරිත්‍යාගානන භෝගේවාතාවත්මක ඉම්බගාපති මේ පහට තියෙනවා පංච අභිඥා මෙන්න මේවා ගැන කියන්නේ මේ එකක්වත් ලබලා නැහැ මේක උන්වහන්සේලා පිළිතුරු දුන්න හෘතියමය අපි මේ ප්‍රඥාවෝ මේ ධ්‍යාන සමාපatti නොලබා විදර්ශනා භාවනා කරන රහස් පිළිතුරු. ඒවා දෙකක්. මාතෘක තෝරගන්න. ඔබ වගක්තා නොගත්තා. ඔබ වැටහුණා නැතත් අභිභාග්‍යාවද කියලා තමයි ගැලන්ටින්නේ කෘතිමක මහ ගැටලුවක්. මේ ගැටලුව විස්තර කරන්න දුන්නේ නැහැ තෝරගන්න. ඉතින් ගියා බුදුරජාණන් වහන්සේලා ගිහිල්ලා හිටාන්නේ මේ ස්වාමීන් වහන්සේලාත් එක්ක වෙච්ච කතාව සාකච්ඡා ඔක්කොම බුදුරජාණන් වහන්සේට විස්තර මේ කිසි මොනවා ඉස්තර කරහම බුදුරජාණන් වහන්සේ වදාරනම ඒත් ඒ විදිහට උපේ කෝ සුතේව ධම්මච්චිතානම් පස්සතිම්මා ඒ බුදුරජාණන් වහන්සේ වදාරන උද්දේ හෝති සීම ධම්මස්තිතිනාන සත්තං සීමය පළවෙනියෙන් විදර්ශනාඥාන ලැබෙනම ඊළඟ මාර්ගය මේ ධම්මස්තිති කියන නම යොදන්නේ කාන්තා විතරණ විසුද්ධි කියලා සම්මයෙන් ප්‍රතිවිරුද්ධ. මේකට කියනවා ධම්මර්ථි. නමුත් මෙතන දේශනා කළේ ධම්මර්ථි කියලා. නාමයේ ඉති ආදී පුරුවිදයක් තමයි. මාර්ග ඥානයක් ලබනතුරු ඇතිවෙන විදර්ශනාඥානය තමයි ඉතින් අනාගතය. උද්දීපෝ සුඛීව ධම්මක්ඛිති ඥානං පත්තං සුඛීවය කලින් විදර්ශනාඥානෙ පහළ වෙනවා තීරවාක්‍ය මාර්ග ඥානයෙන් පමණයි. ඒ ධම්මස්ථිති ඥානය කියන එක ප්‍රතිපදනා නාමජාතන විසුද්ධිය අන්තිම කෙළවරටත් ඉදින්න. ලෞකික පැත්තෙන් නිදිලා ලෝකෝත්තර චිත්ත වීතියක් පහළ වෙලා පරිකාරණ උපසනාර අනුලෝම ගෝත්‍ර භූතිය මෙන්න මෙතින් කියනකම් මේ මුළු ප්‍රකේන්තියම ආවරණය වෙන බවයි අතුවාද තමයි ඔක්කොම කල්පනා කරනවා ධම්මත්ති ඥානයේදී ධම්මත්ති කියන්නේ තමයි කුබ්බේකෝ සීල ධම්මක්ඛිතානං පත්තං සුසුනේ පරමයෙන් විපස්සනා ළඟමනේ පහර වෙනවා පසුව මාර්ගේ මාර්ගේ දැන් මෙයාකමේ ගැටලුව ඇති වෙන්නේ අර රහතන් වහන්සේලා රාජ්‍යය කියනම මොකවත් පිළිගන්නවා කියන්නේ නැහැ මෙහා කෙනෙක්ගේ ගැටලුවක් තමයි. දැන් බුදුරජාණන් වහන්සේ ඒකදම ගැලපෙන්නේ දේශනා. සුතේ මොනියව. මේ කාවදුරටත් අපි හිතලා ගත්තොත් අලෙවිද නාන ආදී මේ අභිඥා බලපත් නැතිවම කලින්ම විදර්ශනා ඥානයෙන් පහළ වෙනවා ඊළඟට මාර්ගික ඥානයෙන් පහළ වෙනවා ඔය විදිහට බුදුරජාණන් වහන්සේ මෙයාටම විගුණකාරී ඥානකට බලන්න වාගේ මේ කෙටියෙන් කියපු දේ මට තේරෙන්නේ මට මේක තේරුණා අර විදියටම බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නා. මුතිමය ඔබට තේරුමක් නැත. ඔබ වතහාක් නැතත් පළවෙනි විදර්ශනා ඥානය පහළ වෙනවා ඊළඟට මාර්ග ඥානය. මේක බුදුරජාණන් වහන්සේ කියනවා. දැන් මෙයා දෙපැත්තකින් මහා ගැටලුවකට හිතා ගන්න බැරි ගැටලුවකට පත් වෙනවා. ඉතින් මේක ගැන මොනවත් විස්තරයක් නැහැ. සමහර විට න්‍යාගති වික්කනේ මාල්ලාවිකකම මකල දාන්න කරුණාවක් කරනවා. මම මහන්දොස්සේ මම විශාල පිරිසකට ගුරුවරයෙක් කියලා ලොකුකම් මානාවිකකම් කියනවා. මේ මානාවිකකම තිබුණත් එහෙම නිවර්තියෙන් ලබනවා. මාර්ගඵල ලබන්න ප්‍රධාන බාධක. බොහෝ විට මේ මානවේ නැති වෙලා යන මෙහෙම දේශනා කළා කියලා දුකදා. මොකේරුම් ගත්තා නැත. පරිණම ඇති වෙනවල් දර්ශනානාමල ඊළඟට වන්දනා. මොකද මෙතන ඥාන සමාපස්සේ අරමුණ මුලවත්ම නැහැ. ගල්සලායාමයේ තියෙන මොනවද? කලින් ගල්සලායාමයේ තේරම ඊළඟට මාන වෙනවා. මේ මොදේ කියනවා. යාමයේ වතනන්නේක මොනවත් තේරුම් ගන්න බෑ. යතෙන් ඉන්න. මාගේ අනුකම්පාව මත මේක ටිකක් තේරුම් ගන්න. ඔබ තේරුම් ගත්තත් නැතත් ඔක ඔක මුල කාලේ මම තමයි ඔබ තේරුණත් නැතත් පළමුවෙන්ම විදර්ශනා ඥානය පහළගෙන ඒකවත් මාන ඒකේ බොහෝමක බුදුරජාණන් වහන්සේ මෙයාව ගමනය කරා කරලලම දේශනාවක් වගේ මේ කෙටි වචන කීපෙ හිතන්න. දැන් මේවා දෙල්ලකට අක්කම මාන්නේ පිළිස්ලා. දැන් ඔබ තාක්ෂණයකට පාන. ළඟට බුදුරජාණන් වහන්සේ අහනවා සාන්තින් මග්නත සුතියේම රූපා විච්ඡන සිද්ධි වෙනවා. මේ රූපය කියන එක නිත්‍ය නෝයි. අනිත්‍යවකම්. යම් පරමාර්ථිකව සුඛං වා දුක්ඛං වා. කිසිම යමක් අනිත්‍ය නම් ඒක සැපක සුඛ. දුක්ඛ යම් පරමානිත්‍ය දුක්ඛං විපරිණාම ධම්ම. කාලයන්තර සමෝපස්සිතං ඒ ඒ දන්වන හේතුවනසු හේතුනේ මේ රූපීකන වදා රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පංච උපාදානස්කන්ධයේ ගැනම මේ විදිහට මේ වචන මාලාවෙන් වදෙන්දී ඉතමත අපි එක ප්‍රතිකල අදාළත්වයක් වශයෙන් ගන්නකොට ඔක්කොම එකතු කරගන්න. සුඛීමය මේ පංච උපාදානස්කන්ධය නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි යම පරිත්‍යනම් ඒක සැපද දුකද දුකත්වා යම් පරායත්තම් දුක්ඛං විපරිණාමං යම පරිත්‍යනම් දුකනම් ව්‍යාස්ථාකාරයේද වස්තන ස්වභාවයෙන් යුක්තයි. පරිණාමයන් සම්මපක්තිකෙන් ඒකම් මම ඒකමහත්මය කියනවා. මේ පංචපාදානස්කන්ධය මම වේ. මේ පංචපාදානස්කන්ධය මගේ වේ. මේ පංච පාරාලස්කන්ධය මගේ ආත්මය. මුසීම මෙහෙම ගන්න වටිනවා දේවා. පංච පාරාලස්කන්ධ අනිත්‍යයි. ඊළඟට දුකයි. ඊළඟට විපරිණාම කියන්නේ විරස්ථාකාරයකට පත් වෙනවා. එහෙම කියන්නේ. මේක මමය මේක මගේ මේක මගේ ආත්මයයි කියලා ගන්න පිළිනවා. නෝනේ තමයි ස්වාමීන් වහන්සේ එහෙම ගන්නවා කියලා. මේ මෙතෙන්දි තමයි බුදුරජාණන් වහන්සේ පිටිමත ධර්මයේ දේශනා කරනවා. යාන ධර්මයේ ආභෝධයෙන් දේශනා කරනවා. දැන් ওই පාටිය උපාදාන ස්කන්ධයේ පිළිබඳව කොහොම තේරෙනවා සම්මෝතිය සුඛේම යාවින්ච රූපං අතීතානාගත පත්‍යප්පන්නං වා අජ්ජත්තිකං වා බාහිරං වා පෝරාරිකං වා සුකුමං වා දීලං වා පරිතං වා යම් මේවා තමයි. මේ සම්මන වේදෝහාති නමේ දේවත්තාති සම්මප්පන්නා දත්ත. මේක කොටන අර විදිහේ කාරණාවක්මයි දේශනා. මෙතන රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පහ ගැන මොනවද දේශනා? භූතේ කලපරක් මේ වේදනා ගන්නවා සංස්කාරදී ආවේ හතර ගැන ඔය විදිහට තියෙනවා. ඔබට ප්‍රතිසංවිදා මාර්ගය කියන්නේ සම්මත් කර ගන්න. පරාප සම්මර්ථනය. භාවනා යෝගී හොඳට භාවනා මනිකාරේ පවත්වනවා. අපි ඒකත් ඔක්කොම එකතු කරලා ගත්තහම යම්කිසි පංච උපල්ලාන ස්කන්ධය අතීතයක් කියනවා අනාගතයක් කියනවා වර්තමානයක් කියනවා මේ විදිහට අතීත වර්තමාන අනාගතවත් අත්‍යත්තිකම බාහිරව තමා පිළිබඳව අනුපිළිබඳව තියෙනවා. ඕලානිකම් වා පුතුමන් වා ගොරෝසු අවදානික හෝ සියුම් හීනන් වා පනීතම් හීනපර මහත්යාගේ පංච උපාදාන ස්කන්ධේ හීන දෙවියන්ගේ පරි දෙවියන්ගේ හීන ධර්මයන්ගේ පරි ඒ විදිහට කියනවා හීනන් වා පනීතම් යම් දුරින්ම සංකිතිය ළඟ තියෙන හෝ ඇති. අබ්බන්තං ඒ සියල්ලම මේ සම්මම ලේතුහමස්මි නමේතුවස්සාති සම්මප්පන්නය දක්ඛිනේ මේවා මම නෙවේ මගේ නෙවේ මගේ ආත්මය නෙවේ කියලා මනාවම නෝනින් දකිනවා මේ සුපී මහතුමාට බුදුරජාණන් වහන්සේ මලාපට නුවණින් දතේ මේ සුපීම මහතුමාට ධර්මය ආબોධ වෙන්න දේශනාවයි මේ බුදුරජාණන් වහන්සේ කළේ. ඒනම් පක්කම් සුසීම අරිය පාරම රූපස්මින් පිරික්කින්ද වේදනා පිරික්කින්ද සංඥා පිරික්කින්ද සංකාරයේ පිරික්කින්ද විඥානස්මින් පිරික්කින්ද නිද්දෙන්දා විරත්තති විරාගා විමුක්තති විමුක්තස්මින් විමුක්තති ඥානං මේක තේරුම් ගන්නකොට කියතියෙමු මේ විදිහට දැනගන්න අවබෝධ කරගන්න යෝගාවචරලා රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය පිළිබඳවම කලකිරීම කලකිරීම වස්තු සම්පත් නැතිවීමෙන් වෙන කෙලෙස් කරක කලකිරීමක් නෙවෙයි ඥාන සම්ප්‍රයුක්තව කලකිරීම මේ ඇති වේවා නැති වෙනවා විනාශයටපත් වෙනවා මෙතුවක් කාංගේ වලම පරිහරණය කරා හවල පොවල අූපස්ථාන කර මතප්පව ඔක්කොම කටයුතු කරලා මේ පංච උපාදානස්කන්ධය පවත්වාගත්තා මේක මහත් කාමී වේ ඇති ඇති වෙනවා නැති වෙනවා විනාශයටපත් වෙනවා කියලා විග්‍රහන නුවණින් කලකින නිබ්බින්දලේ කියන්නේ නුවණින් කලකින මේ සමාධි දර්ශනා භාවනා නාමයේ අරක පොතේට තමයි යන්න තියෙන්නේ නිබ්බින්දලේ කලකිරීම අවුරුදු ලක්ෂ කෝටි ගණන් ජීවත් වුණා. දැන් ජීවත් වුණා කියලා ඇති කියලා කියලා කියන්නේ කාලසිකදගෙන. ඒ නිසා පාපක ජීවිතේ මේ පරිත්‍ය උපාදාන සම්මේ කියන තාක්ෂයේ තේරුම් අරගෙන කලකිරුණා. මොන පාපක කෙටිද? නිද්දෙන් නිද්දෙන් කම් විරජ්‍ය මාළිනා කියනවා. මාළිනා කියන කලකිරීම. මේ ඇලෙන හින්දා ඔක්කොම ලේදී මේ සංසාර දිවාරි අල්ලගෙන තියෙනවා. මේ අල්ලගෙන තියෙන එක ලෙහිලා මාළිනා. විරාගාමි ගාම කියනකොට මාර්ග ඥානය කියනවා. මාර්ග ඥානය විරාගෝ විමුක්තිය කියන්නේ ඵල නාම මාර්ග ඵල ඊරාග විමුක්ති විමුක්තයෙන් විමුක්තය ඥානෝ ඒකට කියන්නේ ප්‍රත්‍යවේක්ෂා නාම වෛවිධියට පංච උපාදානස්කන්ධයෙන් මුල් කරගෙන මේ ත්‍රිසීමත බුදුරජාණන් වහන්සේ ධර්මයේ මානෙ බිඳලා ගාවට සම්පන්න. ධර්මය අවබෝධ ධර්මයේ බලවත්කම හොදගෙන ආපියස් කියලා. බුදුරජාණන් වහන්සේගේ බලවත්කම හොදගෙන. හොරගම් කරගෙන ගිහිල්ලා හිටා අනිකාරේ කියලා ලාභ ලබා ගන්න ආපියස් කියලා. මේ බලහායිත ධර්මය අවබෝධ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා සුචීව ජාතිය ඉතලා ජාමහන් රකින්නවා කියලා අපිට තේරෙනවා මස්වා දැන් ඉතින් ධර්මේ ආපෝ මාර්ගඵල ලබනවා ජාතිය නිසා ජරා මරණ තියෙනවා කියලා දැන් තේරෙනවා නේද එහෙමයි එතකොට භවය නිසා ජාතිය කියලා කියනවා. වැටෙනවද තේරෙනවද? එහෙමයි තමයි. ඔය විදිහට විගත කරන්නේ. ඔක්කොටම එහෙමයි ස්වාමීන් වහන්සේ ඒකවත් බුදුරජාණන් වහන්සේ අහනවා මේ ජාති නිරෝධ ජරා මරණ නිරෝධෝති සුඛීම වස්තු. සුඛීම ජාතිය නැති වෙන්නේ ජරා මරණ නැති වෙනවා කියලා අපට තේරෙනවා. එහෙම අනුවා. ඔය විදිහට නිරෝධී සත්‍ය විගතෝ බුදුරජාණන් වහන්සේ තමයි. මේක ඇති වෙනකත් සමුදේපත්තත් ප්‍රශ්න කරා නිරෝධ වෙනකත් ප්‍රශ්න. ඔක්කොටම හේමා ස්වාමීන් වහන්සේ උත්තර දුන්නා. ඊළඟට අහනවා බුදුරජාණන් වහන්සේ. ඔබට පුළුවන් දැන් ඉතිලා විහාරිකක් ගන්න. මම ගැටුවා. එහෙම දෙයක් මට කරන්න බෑ. එහෙම නම් අර දුරති දුරතියන හඳ දේව හඳ ඇති මනෝවිනේ දිප්පතෝත එහෙම වැඩ කරන්න ඕනකක් කරන්න. අනුන්ගේ සිත්තල ගන්න පුළුවන්. ඒක කරන්න. එහෙමනම් දිබ්බචක්ක කියලා අරයා සුදුව තියෙන රූප දර්ශන බලන ඒ විදිහේ ඒක කරන්න. ඒක කරන්න. ඉස්සර ජාති වල හිතපු හැටි ඒවා දර ගන්න පුළුවන්. ඒක කරන්න. එහෙමනම් තියෙන දැක්මේ රුපියා උපකාරමේ මට පිළිගන්න බැහැ. ඔබ ඒකට පැමිණිලා ඔබ ආબોධ කරගෙන නැහැ. නැතිව නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ අහන ප්‍රශ්න. දැන් ඔබ කියන කතාව හැටියට මට තේරෙන්නේ මම ආපු ප්‍රශ්න වලට ආරමේ ජාතිපත්‍ය ජලමරණ කියලා මේවා ඔබ කිව්වට ඔබ යාට පැමිණිලා නැහැ කියලා නෙමෙයි මට කියලා කන බුදුරජාණන් වහන්සේ දුකීමගේ මනෝහරයි. ඇහුවා ගල් ඉතින් යාට කරන්න බැරි දැන් හත්ලා බුදුරජාණන් වහන්සේගේ පහමක රැක ගැටි. අනේ ස්වාමීන් වහන්සේ මොනවාද අත්‍යකමම යථාබාලන් යථාමෝධි. අනේ මගේ මොහොතමක මා නොදන්න කමක මා ලොකු වැරද්දක් භාග්‍යවතුන් වහන්සේට මම ලොකු බයක් දක්වනවා. මම මේ ධර්මයේ මරණ කරගෙන යනවා. බාරහව නම් කරගෙන යනවා. මම ලොකු බයක් දක්වනවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මට මගේ වැරද්ද මගේ නිත්‍ය වැරද්ද ජරත් හැටියට බලපන් මට ආර්ති සංවරය මතුවත් මේවා නොකරන හැටියට මට සමාව දෙන්න තියෙනවා මට සමාව ලැබෙන්න කියලා හිතා බුදුරජාණන් වහන්සේ දැන් කුසීම දැන් රහතුන් වහන්සේ කුසීම රහතුන් වහන්සේ ඥාන සමාපatti බලවත් නැතුව විදර්ශනාය යොමු කරලා රහත් වෙච්ච රහත වෙනවා. මේක සමාධිය. බුදුරජාණන් වහන්සේ වදාළා සුතියම රජ කෙනෙකුට කියලා පෙන්නනවා මේ පුරවැසියේ බරපතල අපමාද කළ කෙනෙක්. සත්‍යෝ එයා බලහිතා තේරම විතර බලන ගේම කරන. මේ පුරුෂයාගේ දැස් පිටිපස්සට බලන සතමල් පලන් දබන මල බෙර දසනේ දීවියක් දීවියක් පාදා එයාගේ බලවල හිතා අහමංකරට ගිහිල්ලා මෙයාගේ හිත ගසා ගන්නවා. මුතිමයි. ඒ පුත්‍ය දුක විඳිනවද කායික මානසික වශයෙන් එහෙම කරනවා. එහෙමයි කියන්නේ. මේ පුත්‍ය ජීවන රහිතාවේ මහා දුක් කායික මානසික වශයෙන් සිටීමයි මේ නෛර්යානික දාසනේ මේ මනාකොට ධර්ම පාක්ඛාත මනාකොට ධර්මයේ දේශනා කරලා තිබෙන පාසල ධර්මයේ වකාන්තවගෙන යන්නේ නැති කියලා දීබා ඊටත් පරිබාරක් ජරවිනෝද කරතර යන්නේ. මේ ජරණිතේ ඔබට මම සමාන දෙනවා මේ ආර්ය ධර්මයේ ආර්ය විනයේ ආර්ය සංවරයේ සඳහා මතු වේවා දෙයක් නොකර හැටියට සමාන දේම ආර්ය විනය ආර්ය සම්ප්‍රදාය ඒ නිසා මොනවකට මොනවාම කියලා කියලා බුදුරජාණන් වහන්සේ සුතිය මහා බුදුවන්ට දේශනා. එතනින් දේශනාව අවසන්. මේ දේශනාව සමස්තයක් වශයෙන් ගත්තහම මේ සුතියම පරිත්‍රාජ කළා බුදුරජාණන් වහන්සේගෙන් බණව කම කරගෙන යන තමයි ඔක්කොම සරසුන් කරගෙන ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් බණ ඊළඟට ආර රහතන් වහන්සේලා පිරිස ඔක්කොම ධ්‍යාන සමාපatti නොලබා රහත් වෙච්චිලද සංඥා විමුක්ත කියන්නේ ප්‍රාණෝගික වශයෙන් භාවනා මාර්ගයේ යන්නේ නැතුව පොත්පත් බලාගෙන ඇතන් ස්වාමීන් වහන්සේලා ගුවන් විදුලියෙන් පවා ධ්‍යානයක් නලබා රහත් වෙන ඉදර්ශනා කරන්න බෑ කියලා සමහන් කියනවා සමහරු සතර ධ්‍යාන හතරම උපදවන්නට විදර්ශනා කරන්න බැහැ කියලා ඔය විදිහටත් ඔය දේශනාව ලබනවා. ඉතින් මේවා පත්තපන් බොරු බව මේ දේශනාව කියාගෙන යනකොට ඔබගෙනුත් තියෙනවා. මේ රාහතන් වහන්සේලාට ඉද්දේක විද්වතාවක පරිත්‍යාග භූමියෙන් වාතාවෘත විද්වතාව කියන මොකක් සම්බන්ධයි? කිසිම දෙයක් පඤ්ඤා විමුක්ත විදර්ශනා භාවනා කරන මොලේ ඉඳලම ධ්‍යාන පොදවන්නේ නැතුව රහත් වෙච්චි. එහෙම දේශනා ඕන තරම්. එහෙම රහත් වෙච්චි. උපේමෝනෙත් එහෙම. උපේමත බුදුරජාණන් වහන්සේ පංච උපාදායස්කන්ධ ගැන මුලින් අනිත්‍ය වශයෙන් එහෙම දේශනා කළා. ඊළඟට අර 11 ආකාරයකින් සම්වර්ධනය කරන පිළිවෙල කලාප සම්වර්ධනය කියන එහෙම දේශනා කරනවා මේ විස්තර කරමින් වෙනවා නේද? මේ පිළිවෙලෙන් තමයි ප්‍රතිම රහත් වෙන්නේ. ධ්‍යානයක් මාර්ගඵලයක් මොකවත්. මේ මාර්ගඵලයක් ධ්‍යානයක් සමාපත්තිය මොනවත් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආපු ප්‍රශ්නවලින් මේවා තේරුම් ගන්නට පුළුවන්. සුසීමටත් අර මොකවත් නැහැ. නමුත් සුසීම රහත් ධ්‍යානය නමාපත්‍ය අරවය මොනවත් සුසීමකට දෙන්නේ. සුසීම රහත් චක්කුපාල මග්ගාසුරණ දැන් ඉතින් කාර්යයේ දීලා ගියා මේ සුසීම සූත්‍රයේ භාවනා යෝගීන්ට තේරුම් ගන්න කරුණු කොටක් තියෙනවා. භාවනා මාර්ගයේ යන්න පුදුම මොකදද? යාන්තම් සමාධි පොඩ්ඩක් හදාගත්තා. විදර්ශනා භාවනා කරලා මම යන්න පුළුවන්. ගිහිල්ලා සුවානාවේ මඟපර ලබන්න පුළුවන් ඒ ගැන කිසිදු සැකයක් ඇති කරගන්න තාක්ෂණය. මේ දේශනාවට අනුව ඕලක් තිබුණා. මේ නිසා මේ විකල්ප සමාධි කල්පනා භාවනා මාර්ගයේ ගමන් කරන්න ඕන තවදුරටත් ගමන් කරන තමන් භාවනා වැඩි දියුණු කරගෙන